අද අපි මජ්ක්‍ධිම නිකායේ මූලපඤ්ඤාස කියන ඊට වැඩගත් සූත්‍රයක් මහා සීනා සූත්‍රය. ඒකෙන් කොටසක් විතරයි කරන්නේ. ඒ මහා සීනා සූත්‍රය බොහොම දිගයි. දීඝනිකාය සූත්‍රයක් වගේ දිගයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් තියෙනවා 10ක් තියෙනවා යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ යම් බලයකින් සමන්විත තථාගතයන් වහන්සේ ආසභං ථානං පටිජානාති ආසභං සානං පටිජානති. ඊටාම උත්තම නැත්නම් ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරනවාද? පිළින කරනවාද? ඒ කියන්නේ තමන් ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණනවා කියලා ප්‍රකාශ කරනවාද? පරිසාසු සීහනාදං නදති. පිරිස් මැද සිංහනාද කරනවාද? බ්‍රහ්මචක්කම් පවත්තති. අති උතුම් වූ බ්‍රහ්ම චක්‍රය පවත්වනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තථාගත බල 10කට පැමිණලා තමයි මේ ආසභං ථාණං පටිජානාති කියලා කියන්නේ මේ තමන් උතුම්ම තැනට පැමිණියා කියලා දැනගන්න. මේ ආසභං කියන එක අපි විස්තර වෙනවා. ගවයෝ 100කට අග්‍ර නම් ශ්‍රේෂ්ඨ නම් කියන්නේ නායකෙක් නම් අන්නේ ගවයාට කියන්නේ උසභ කියලා. ගවයෝ 1000කට විතර නායකෙක් නම් කියනවලු වසභ කියලා. සියලුම ගව ගණයාට නායක නම් කියනවලු නිසභ කියලා. මේ නිසභ කියන ස්ථානයට පැමිණා කියන එක තමයි ආසභ කියලා කියලා කියනවා කියන්නේ. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධයෙන් සියලු දෙවියන්ගේ, මනුෂ්‍යයන්ගේ, බ්‍රහ්මයන්ගේ ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණනා කියන එක තමයි ආසභ කියලා කියන්නේ. ආසභං ථානං පටිජානාති. ආසභ කියලා කියන්නේ මොකද්ද කියනවනම් නිසභ කියන ගවයා අජානීය ගවේ. අජානීය කියලා කියන්නේ ළඟට අකුණක් ගැහුවත් හෙලවෙන්නේ නැහැලු. චුට්ටක්වත් බය වෙන්නේ නැහැලු. අන්න ඒ වගේ විශේෂ කෙනෙකුට තමයි මේ නම දෙනවා කියලා කියන්නේ. දැන් අපි හිතන විදිය මේ සාමාන්‍ය ගව ගැන නෙමෙයි කතා කරන්නේ. මොකද ගව පාලනය බොහොම ඉහළින් තිබ්බ සමයක මේ ගවයෝ ගැන හොඳට අත්දැකීම් ලබලා අධ්‍යයනය කරලා මේ කියපු දෙයක් තමයි මේ තියෙන්නේ. අර අපි හිතන්නේ මේ දැනට අපි දකින්න හම් වෙන ගවයෝ ගැනයි මේ කියන්නේ කියලා. එහෙම දෙයක් නෙමෙයි අත්‍තර මේ කියන්නේ. ඒ කියන්නේ ඒ විශේෂ ගව නායකයෙක් එහෙම නැත්නම් ඔය උසභ වසභ කියන ඒ ගවයෝ මේ කකුල් හතර පොළොවට තියලා නැවතුනහම එයාට කැමති නම් විතරලු වඩිය තියලා අයින් වෙන්න. කිසිම දෙයකට බය නැහැ. මනාකොට පොළොවේ පිහිටියා. කියන එක තමයි මෙතන මේ ආසභං තානං පටිජානාති කියලා කියන්නේ මොකද මේ බුදුරජාණන් වහන්සේ යම්කිසි පොළොවක ඒ පොළව යට කරගෙන හෙලවෙන්නේ නැතුව හිටියානම් අන්නේ පොළවට කියනවා මේ අට පිරිසකින් සදිච්ච පොළවක් කියලා. ඒ කියන්නේ අට පිරිස කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ හතර පිරිසකුත් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හතර පිරිසකුත් එක්කව වෙලා ඉන්න අට පිරිසක්. ඒ අට පිරිස කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න ක්ෂත්‍රීය පිරිස. ඒ කියන්නේ රජ පිරිස. බ්‍රාහ්මණ පිරිස. රජ පිරිස කියලා කියන්නේ නිකන් වචනකින් කිව්වහම මේට වඩා ගොඩක් හිතලා බලන්න ශ්‍රේෂ්ඨ උප්පත්තියක් සහිත ඒ කියන්නේ මෞපිය පරම්පරාවලින් උසස් පරම්පරාවලින් පැවතෙන මහා ධනස්කන්ධයක් තියෙන උසස් ශිල්ප හදාarලා තියෙන දක්ෂ ලෙස ඒ ශිල්පයන්හි නිපුණ ඊට අමතරව හැම දෙයකින්ම මේ සමාජයේ උසස් කියන දේවල් වලින් සමන්විත. විශේෂ දැන් සාමාන්‍යයෙන් අපි කියනවනේ මේ පුද්ගලයා බොහොම ධනවතෙක් කියලා කියනවා ඒ වෙන ධනය තිබ්බට බලය කියන එක වෙන එකක්. ගොඩක් පුද්ගලයන්ට ධනය හම්බුනට පස්සේ හිතනවා බලයක් තිබුණා නම් හොඳයි කියලා. ඉතින් ඒක ගන්න බොහොම මාංශය. මේ ක්ෂත්‍රීය පිරිස කියලා කියන්නේ සම්පූර්ණ බලය තියෙන පිරිස. මම කොටින්ම එක උදාහරණයක් තමයි කොසල් රජුරෝයි බිම්බිසාර රජුරුයි දෙදෙනාම සුහුරුබඩ කියලා කියන්නේ අපි කියන්නේ බිම්බිසාර රජුරුවන්ගේ නැගණිය කොසල් රජුරුවන්ගේ මෙහෙසිය කොසල් රජුරුවන්ගේ නැගණිය බිම්බිසාර රජුරුවන්ගේ මෙහෙසිය. ඒ හින්දා ඒගොල්ලන්ට ලොකු නෑකමක් තියෙනවා. දෙපැත්තකින් නෑ වෙලා තියෙනවා. ඉතින් බිම්බිසාර රජුරුවන්ගේ රටේ ඉන්නවලු ශ්‍රේෂ්ඨ සිටුවරු පස් දෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨ සිටුවරු පස් දෙනා කියලා කියන්නේ අමිත භෝගී කියලා කියන්නේ Tamanට තියෙන ප්‍රමාණය ගණන් කරන්න දන්නේ නැති කියන්නේ ගණන් කරන්න බැරි. පස් දෙනෙක් ඉන්නවා. එතන කොසල් රටේ එහෙම කිසිම කෙනෙක් නැහැ. 40 කෝටි 80 කෝටි තියෙන කට්ටිය ඉන්නවා මිසක් ගණන් කරන්න බැරි තරම් වස්තු තියෙනවා කියලා කෙනෙක් නැහැ. දවසක් කොසල් රජුරන්ට හිතනවා මේ එක සිටුවරේ කිල්ලගෙන එන්න ඕනේ කියලා. කිල්ලා බිම්බිසාර රජුරන්ට කියනවා ඉන්න කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්නකොට මිනිස්සු රජුරහන මොකටද ආවේ කියලා. මොකද රාජ්‍යයක ඉඳලා තව රාජ්‍යයක රජ කෙනෙක් එන්නේ නිකම්ම නෙමෙයි. කියනවා මේ ඔබගේ රටේ නම් අමිතභෝගී සිටුවරු පස් දෙනෙක් ඉන්නවා. මෙන්ඩක ජටිල ජෝතිය කාකවාලිය සහපුන්නක යනුවෙන් පස් දෙනෙක් ඉන්නවා. මගේ රටේ එක්කෙනෙක්වත් නැහැ මම එක්කෙනෙක් ඉල්ලගෙන යන්න ආවේ. මේ එක සිටුවරයකට ලක්ෂ ගණන් 16 ඉන්නවා. ලක්ෂ ගණන් ගවයෝ ඉන්නවා. මේ ඥාතින් දහස් ගණන් ඉන්නවා. බිම්බිසාර රජුරෝ කියලා මේ සිටුවරයක හොලවන්න බෑ. මොකද හොලවනවා කියන්නේ මේ රටේ පළාතක් හොලවනවා කියන එක. ඉතින් මේ ගොසු රජුරෝ කියනවා මේ ඒ දුන්නේ නැත්නම් ඉතින් මම යන්නෙත් නෑ මං ඉන්නවා කියලා. දුන්නේ නැත්නම් මම යන්නේ නෑ කියනවා. ඊට පස්සේ කියනවා එහෙනම් මෙන්ඩක සිටුට මෙන්ඩක සිටු කියන ඒ මහා සිටුවරයාට මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක් ඉන්නවා. කවුද මෙන්ඩක සිටුයි ඒ සිටුතුමාගේ චන්ද්‍රා කියන දේවියයි සිටුතුමාගේ පුතා කියන ධනංජය සිටුවරයයි ඒ ධනංජය සිටුගේ බිරිඳ සුමනා දේවියයි ඒ හැමෝගෙම 16 16ක් ඉන්නවා ඒ 16 කියන ඒ පස්වෙනා තමයි මහා පුණ්‍යවන්තයෝ. විශාඛාවගේ තාරු තමයි ධනංජය කියලා කියන්නේ. ඉතින් විශාඛාවත් මේ මහා පුණ්‍යවන්තයෙක් හැටියට ගණන් ගන්න නෑ එතන. ඉතින් හිතා ගන්න පුළුවන් අනික් කට්ටිය ගැන. ඒ කියන්නේ විශාඛාව මහා පුණ්‍යවන්තයෙක් හැටියට ගණන් ගන්න නෑ. ඊට වැඩිය විශේෂ වරප්‍රසාදලත් පින් ඵල දීපු පස් දිනක් ඉන්න ඔය පවුලේ. ධනංජය සිටුව දෙන්නම් කියලා කියනවා. ඒ කියන්නේ මහා සිටුවරයා නෙමෙයි. ධනංජය සිටුව දෙන්නම් කියලා කියනවා. ඉතින් ධනංජය සිටුව හොලවනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ වුණාට ධනංජය සිටු කියනවා කොච්චර ධනෙ තිබ්බත් රජුට යටතේ ඉන්න ඕනේ. රජුගේ යටතේ ඉන්න ඕනේ. රජුගේ යටතේ ඉන්න ඕන රජු කියනවනම් යන්න ඕනේ. ඉතින් රජු ඉල්ලනවා යන්න කියලා බිම්බිසාර රජු ඉල්ලීමක් කරනවා යන්න කියලා. ඉල්ලීමක් කරනවා කියන්නේ ඉතින් අනක්ම තමයි. අන්න එහෙම විශේෂ ගුණවන්තය. ඒ කියන්නේ ධනංජය සිටුගේ තියෙන විශේෂ වෙන තමයි දහසකින් බඳි පියල්ලක් අරගෙන. ඒ කියන්නේ එක මල්ලකට කාවණු 1000ක් දාලා. පඩි දෙන්න ගත්තොත් දහසව ලක්ෂ ගානකට පඩි දුන්නත් ඒකේ එක කාසියක්වත් අඩු වෙන්නේ නැහැ. නොනිමෙන පියල්ලක් කියන. එයාගේ ඒ වගේ විශේෂ පින් තියෙනවා ඒගොල්ලන්ට. ඉවරෙන් නැති පින්. කියන්නේ ඒ හින්දා ගණන් කරන්න බෑ තියෙන ධනෙ. කියන්නේ කරන්න පුළුවන් හරිය ගණන් කරන්න බෑ. ඒගොල්ලෝ මොකක් හරි එක මල්ලක් ගත්තාම සල්ලි 1000න් බැලි පියල්ලක් අරගෙන වියදම් කරන්න ගත්තාම ඒක ඉවරෙන්නේ නැහැ. එහෙම තියෙන ධනය ගණන් කරන්න බෑ. එහෙම වුණත් මේ ක්ෂත්‍රීය පිරිස යටතේ ඉන්නවා. ඒ සිටුවරුන්ටත් වෙනම හමුදාව ඉන්නවා. වෙනමම සේවකයෝ වෙනමම නගර වෙනමම ප්‍රදේශයක් තියෙනවා. ප්‍රදේශයක් පාලනය වෙන සිටුවරගේ යටතේ. ඒ වුණාට ක්ෂත්‍රියෝ යටතේ ඉන්නවනේ. ඒතකොට හිතන්න මේ ක්ෂත්‍රියෝ කියන්නේ කවුද? මේ ක්ෂත්‍රිය පිරිස කියලා කියන්නේ හැම දෙයකින්ම ඉහළ තැනට පැමිණි බලය තියෙන සාහසික. හිතුණොත් ඒ දේ කරනවා. සාහසිකයි. ඉන්දා මේ ලේසියෙන් කෙනෙක් බය නැතුව ක්ෂත්‍රිය පිරිසක් මැදට යන්නේ නැහැ. මොකද ඇඟේ කෑලි නැති වුණත් එන්න වෙනවා කියන්නේ එක් වතපය කපලා දාලා එවන වෙලාවලුත් තියෙනවා එහෙම නැත්නම් එකනම් කැලි කරන වෙලාවලුත් තියෙනවා කවුරුත් ඒගොල්ලන් නඩු කියන්නේ ඒ තරම් බලයක් තියෙනවා දැන් දැන් අපි රටේ පවතින නායකයොත් එක බලනකොට ශත්‍රීය පිරිස ගොඩක් බලවත් මොකද සම්පූර්ණ රට අයිති පුද්ගලයෝ දැන් අපි නායකයෝ කියන්නේ නියෝජිතයන්ට ඒගොල්ලන්ට විරුද්ධ ඕන දෙයක් ක්‍රියා කරන්න පුළුවන් අමාරුවෙන් හරි රජවරුන්ට විරුද්ධව අමාරුවෙන් ක්‍රියා කරන්නත් බෑ. අන්න වගේ මේ ක්ෂත්‍රීය පිරිස අවබෝධ කරගන්න. අන්නේ ක්ෂත්‍රීය පිරිස. ඊට පස්සේ තමයි බමුණු පිරිස. බමුණු පිරිස කියලා කියන්නේ අද රටේ අපිට සමාන පිරිසක් ඉන්නවා නම් විද්‍යාඥ පිරිස තමයි කියන්නේ. ඒ කියන්නේ සියලුම විද්‍යාවලින් කෙලවරට ගිය පිරිසක් තමයි බමුණු පිරිස කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ රටේ නම් තියෙන්නේ අපේ ලෝකේ තියෙන්නේ එක ශිල්පයකින් කෙලවරකට යනවා කියලා. ඒ කියන්නේ දැන් අපි විද්‍යාව හැදෑරුවත් ඒ විද්‍යාවේ එක අංශයකින් විතරයි ඉහළට යන්න පුළුවන්. ආචාර්යවරයෙක් වෙන්න පුළුවන් ඒක අංශයකින් විතරයි. ඒනට ඒ දවස්වල හිටපු මිනිස්සුන්ට තියෙන බුද්ධියින්ද ඒ Tamanගේ දැරීමේ හැකියාවින්ද ඒ ඒ කාලේ තිබ්බ සියලුම ශිල්ප ශාස්ත්‍ර කෙලවරට ගිය පුද්ගලයෝ ඉඳලා තියෙනවා. එහෙම දැන් අපි සාමාන්‍යයෙන් අපේ විද්‍යාඥයෙක් කිව්වොත් අපිට තේරෙනවා බ්‍රාහ්මණයෙක් වට අපි හිතන්නේ නැහැ හැම කෙනෙක් කියලා. මොකද අපිට මේ බ්‍රාහ්මණයෝ කියන මේ පිරිස අපිට හරියටම තේරෙන්නේ නැහැ. ඒ දවස්වල හිටපු විද්‍යාඥ පිරිසක් කියලා කියන්න පුළුවන්. ඒ දවස්වල තිබ්බ ශිල්ප වලින් දැන් එකක් තිබ්බත් රටේ මේ ලෝකේ ඉන්න හොඳ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් තරම් දියුණු ශිල්ප තිබිලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ දෙවෙනි පිරිස තමයි බ්‍රාහ්මණ පිරිස. තුන්වෙනි පිරිස තමයි ගෘහපති පිරිස කියන්නේ සිටු පිරිස. ඒ කියන්නේ මේ අසමාන ධනයක් තියෙන බලයක් තියෙන උපකරණ එහෙම ගත්තාම ඉතින් කියනවනේ ඉතින් අර ඒ රජුරුවන්ගේ රජුරුවොත් එක්ක මේ කෝටි ගණනක් පිරිස ගියාම මාස ගණනක් කන්න දුනා කියනවනේ. ඒ රජුරුවන්ට හිතා ගන්නත් ගහලා එච්චර කන්න දෙන්න පුළුවන් දෙ කියලා. ධනංජය සිටු. ඒ වගේ. ඒ ගෘහපති පිරිස. ඊට අමතරව ඒ ගෘහපති පිරිසේ ක්ෂත්‍රීය පිරිස අතර තියෙන වෙනස තමයි ක්ෂත්‍රීය පිරිස නිතරම බලය ගැන හිතනවා වැඩි. ඊට පස්සේ බලය ලැබුණට පස්සේ තමයි පංචකාමයේ සතුටු වෙන්නේ. බ්‍රාහ්මණ පිරිස ඇවිල්ලා ඉගෙන ගන්නම හිතනවා වැඩි ඉගෙනගෙන ඉවරලා තමයි අනිත් දේවල් ගැන හිතන්නේ. ඒ ගෘහපති පිරිස ඉක්මනට හම්බ කරලා ඉක්මනට පංචකාමයේ සතුටින් හිතන පිරිසක් කියලා කියනවා. ඒකයි වෙනස. ඊට අමතරව ශ්‍රමණ පිරිස. ශ්‍රමණයෝ කියලා කිව්වහම බොහොම 이르දි තියෙන දැනුම තියෙන ලොකු බලයක් තියෙන පිරිසක්. මනුස්ස ලෝකේ ඉන්න මේ පිරිස් හතරයි. චතුම් මහරජික දිව්‍ය ලෝකේ පිරිසයි. සතරම වැද්දරු කියලා කියන්නේ ගොඩාක් බලය තියෙන දෙවියෝ. සාමාන්‍යයෙන් අපි මේ දේවල් වලට ගිහිල්ලා වඳින්නේ ඊට වඩා ගොඩක් බලය අඩු දෙවියන්ට. අපි මේ කතා කරන්නේ සතර ආරම්භක දරුවයන්. චතුම් මහරජික පිරිස කියලා කිව්වා. ඒ රජුරුවන්ගේ ඇමතියෝ ඉන්නවා. මහා සේනාධිපතිවරු ඉන්නවා. පුත්තු ඉන්නවා. ඒ වගේ ගොඩක් බල පිරිස ඉන්නවා. ඒ චතුම් මහරජික පිරිසේ තරම දැනගන්න යන පුළුවන් බිම්බිසාර රජුරු සෝවාන් වෙලා ඉඳලා දැන් වෙසමුණි රජුරුවන්ගේ සේනාධිපති කෙනෙක් හැටියට තමයි දැන් ඉපදලා ඉන්නේ. අපි යක්ෂයන්ට එච්චර තනක් නැහැ නේ අපේ හිතේ නේද? ඒ යක්ෂයන්ට අධිපති. ඒක තමයි වෙසමුණි රජුරුව කියන්නේ. යක්ෂ සේනාධිපති කෙනෙක් තමයි බිම්බිසාර රජුරුව. දැන් ජනවසබ කියන නමින් තමයි හඳුන්වන්නේ. මහා බල තියෙන කෙනෙක්. දැන් ඔය ආලෝක කියන යක්ෂත් විශේෂ යක්ෂයෙක්. ආලෝක දමනය කියලා විශේෂ මේක සංග්‍රහ වෙලා එන්නේ ඒකයි ත්‍රිපිටකේ. මොකද ආලෝක කියන අක්ෂර තිබුණලු දුස්සායුධය කියලා ආයුධයක්. ඒ ආයුධෙන් රෙද්දක් ඒක දැම්මහම ඕන්නම් රටකට අවුරුදු 7ක් වැඩි වස්සන් නැතුව ඉන්න පුළුවන්. ඕන්නම් ඒ එයා කැමති දෙයක් එක වෙනවා. විශාල ප්‍රදේශයකට. කියන්නේ සාමාන්‍ය ප්‍රදේශයකට නෙමෙයි රටකටම වගේ. ඒ වගේ වෙසමුණු රජුරවන්ටත් විශේෂ ආයුධයක් තියෙනවා කියන්නේ. ඒ වගේ විශේෂ පුද්ගල පිරිස තමයි චතුම් මහ රජික පිරිස. අපි මේ දැන් හිතන ওই දේවාල වල වඳින දෙවියෝ වැඩ කරන්නේ උන්වහන්සේලා යටතේ. මම මේ වර තේරෙන්නේ කියන්නේ මොකද නැත්නම් ඒ පිරිස කොහොමද කියලා අඳුරන්න බැරි වෙන ඉඳලා. අනික් පිරිස තමයි තවුස්සාවේසි පිරිස. තවුස්සාවේසි පිරිස කියලා කියන්නේ ශක්ත දෙවියෝ 33ක් පාලක අධිපති දෙවියෝ. ඇතුළු තවුස්සාවැසි පිරිස. ගොඩක් පින් කරලා ගිහිල්ලා ඉන්න පිරිසක්. ඊට අමතරව ඒ දිව්‍ය ලෝක 6ටම ඒ 6න් වැඩිම බලය පින් සැප තියෙන වසවර්ති පරිණිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකයේ ඉන්න මාර පිරිස. ඊට උඩින් ඉන්න බ්‍රහ්ම පිරිස. මේ බුදුරජාණන් වහන්සේ මේ ආසවං තානම් පටිජානාති කියලා කිව්වම මේ අට පිරිස උඩ ස්ථාවරව හිටගෙනලු කියන්නේ. මේ ස්ථානය ප්‍රතිඥා කරන්නේ මම මම උඩට ආව කියලා කියන්නේ මේ අටපිරිස කියන එක පොළව කරලා. ඊට උඩ හිටගත්තා කියන එක තමයි පැහැදිලි කරලා තියෙන විදිය. ඒකට කියන ආසබං ථානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවම සිංහනාදයක් කියලා තමයි කියන්නේ. බ්‍රහ්මචක්කම් පවත්තති කියලා කියන්නේ උතුම්ම චක්‍රය කියන ධර්ම චක්‍රය පවත්නවා කියන එක. මොකද චක්‍ර කියන ඒවා පාවිච්චි කරන්නේ ඒ පාවිච්චි කරන කෙනාගේ සිත අනුව අනිත් සමදේම විනාශ වෙලා විශේෂ චක්‍රය කියන එක දිගටම කපාගෙන කපාගෙන යන ආයුධය. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් චක්‍රය තමයි ධම්ම චක්‍රය කියන්නේ. ඒකට බ්‍රහ්ම චක්‍රය කියලා කියන මොකද උතුම් හින්දා. බ්‍රහ්ම කියන වචනේ ඇවිල්ලා තියෙන මේ ලෝකේ උසස් බව හංගවන්නේ. උසස් දෙයට තමයි බ්‍රහ්ම කියලා කියන්නේ. මේ බ්‍රහ්මචක්‍රය පවත්නවා කියලා කියන්නේ ඒ ධර්ම දේශනා කරනවා කියන එක. අන්න ඒ ශ්‍රේෂ්ඨ ස්ථානය ලැබෙන්න දස බලයක් තියෙනවා. තථාගත බල 10ක් තියෙනවා. කතමානි දස මොන 10යිද කියනවනම් ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. ඇති වෙන දේවල් ඇතිවීමටත් ඇති නොවන දේවල් ඇති නොවීමටත් ඇත්ත ඇති හැටියෙන් තියෙන හේතුව යථාභූත හේතුව යථාභූතය බුදුරජාන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ සෝවාන් වහන්සේ කෙනෙක් කවදාවත් තමන්ගේ අම්මව මරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක නොවිය යුතු දෙයක්මයි. ආර්ය උපවාද කරපු කෙනෙක් සමාව අරන් නැතුව කවදාවත් ධානයකට එන්නේ නැහැ. මාර්ගඵලයකට එන්නේ නැහැ. ඒක වෙන්නම බෑ. එයා කොච්චර හොඳ සිල් රැක්කත් ආර්ය උපවාද කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අම්මා මරලා තියෙනවා නම් තාත්තා මරලා තියෙනවා නම් රහතන් වහන්සේ කෙනෙක් මරලා තියෙනවා නම් ඒ පුද්ගලයා මොනතරම් පිරිසුදු සීලයක පිළිහිටියත් ධානයක්වත් මාර්ගඵලයක්වත් ලබන්නේ නැහැ. අන්න ඒ වගේ වෙන දේවල් වීමට හේතුවත් නොවන දේවල් නොවීමට හේතුවත් ඇත්ත හැටියටම දන්නවලු බුදුරජාණන් වහන්සේ. ඒක තථාගතයන් වහන්සේගේ විශේෂ තථාගත බලයක්. ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරොත් මේක වෙන්නේ නැහැ කියලා ඒක වෙන්නෙම නැහැ. ඒකයි කිසිම පුද්ගලයෙකුට වෙනවා කියලා ඔප්පු කරන්න බැරි එකක් වෙනවා. අටවිල්සින් කිසිම කෙනෙකුට. ඒ කියන්නේ අපි වගේ ඥානයක් තියන අය නෙමෙයි බ්‍රාහ්මණයෝගේ විශේෂයෙන් ඉගෙනගත්ත පරතරයට ඉගෙනගත්ත අය. එහෙම නැත්නම් රජවරු වගේ අය නෙමෙයි දෙවියෝ බ්‍රාහ්මණයෝ පවා මේ 이르දි බල මහා 이르දි බල තියෙන අනුන්ගේ සිත් බලන්න පුළුවන්. බ්‍රාහ්මණයෙකුටවත් ඒක එහෙම නෙමෙයි කියලා කියන්න බෑ. දැන් බ්‍රාහ්මණය කොච්චර බලවත්ද කියනවනම් දැන් බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක් රූප තියෙන. ඒ රූප තියෙන බ්‍රහ්ම ලෝක 16 පල්ලෙහා මට්ටමේ ලෝක තුනක් තියෙන. ඒ ලෝක තුනේ අධිපති බ්‍රහ්මයාට තමයි කියන්නේ මහා බ්‍රහ්මයා කියලා. ඒ මහා බ්‍රහ්මයාට සක්කලවල් 1000ක මැරෙන උපදින සත්වෝ පේනවා කියලා කියනවා. කියන්නේ චුතු චුතුපපාද ඥානය සක්කලවල් 1000ක මැරෙන උපදින සත්වයව ඒ බ්‍රහ්ම ලෝකේ මට්ටමට පල්ලෙහා මට්ටමේ තියෙන සක්කලවල් 1000 පේනවා කියලා. ඊට උඩ පේන්නේ නැහැ. හිතලා බලන්න කොච්චර බලයක් ඒ බ්‍රහ්මයන්ට තියෙනවද? ඊට උඩ කට්ටිය ගැන විශේෂයෙන් සඳහන් වෙලත් නැහැ. <laughs> ඊට පස්සේ දැන් සුද්ධාවාසවල ඉන්න අනාගාමී වහන්සලා මහ රහත් රහතන් වහන්සලා. මේ බලය මෙපමණයි කියලා කියලා නැහැ. කොච්චර බලවත්ද? එහෙම කෙනෙකුටවත් ඇවිල්ලා මේ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන එකම එකක් අනිත් පැත්තට හරවන්න බෑ කියනවා කාරණේ සහිතව. මෙන්න මේ ථානංච ථානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති කියන පළවෙනි බලය තථාගත බලයක්. යම් බලයකට පැමිණි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානේ පිළින කරනවද ප්‍රතිඥා කරනවද? මේක කියලා දින පාලියෙන් මෙහෙමයි. යම් බලං ආගම්ම තථාගතෝ ආසභං තානම් පටිජානාති. පරිසංස සීහනාදං අදති. පිරිසි සිංහාද පවත්තනවද? බ්‍රහ්මචක්කම් පවත්තති. මේ තමයි පළවෙනි බලය. පුනච්ච පරං සාරිපුත්ත නැවත සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකම් යථා භූතම් පජානාති. නවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම ආයත් වූ කර්ම සමාදාන වල ඒ කියන්නේ යම්කිසි කර්මයක් සමාදාන වීමෙන් කිරීමෙන් එනකම් පිළිපැදීමෙන් ඒ පිළිපැදීම පිළිබඳව ඨානසෝ හේතුසෝ විපාකම්. ඒ කියන්නේ ඒ පිළිපැදීම ඇතිවීමට හේතු ඒ ඒ කර්ම සමාධිය ඇතිවීම තමයි ඨානසෝ කියන්නේ. ඇතිවීමට හේතු තමයි හේතුසෝ කියන්නේ. විපාකම් කියලා කියන්නේ ඒ කර්මෙන් ලැබෙන විපාකේ. හරියටම කියන්නේ දනෝ යථා භූතම් පජානවා. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම කර්මයක් කරන්න මොන හේතුද තියෙන්න ඕනේ? කර්මය ඇති වෙන්නේ කොහොමද? ඒ කර්මය කරාම ලැබෙන විපාකය මොකද්ද කියලා මිනිස්සෙක් සම්බන්ධයෙන් කියන්න පුළුවන්. තිරසනෙක් සම්බන්ධයෙන් කියන්න පුළුවන්. නිරේ ඉපදලා ඉන්න නිර්සත්වයක් ගැන කියන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවියෙක් මෙහෙම කරොත් මෙහෙමයි කියලා කියන්න පුළුවන්. බ්‍රහ්මයෙක් මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ ඕනම සත්වයක් පිළිබඳව කියන්න පුළුවන්. ඒ ඕනම සත්වයකගේ ඕනෑම කර්ම සමාදානයක් ගැන බුදුරජාන් වහන්සේ අතාවූතෙන් යන. ඇත්ත ඇති ඇටියට දන්න. මෙන්න මේ බලය නිසා බුදුරජාන් වහන්සේ මේ පිරිස් අටමැද සිංහනාද පවත්වනවා. ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණලා තියෙනවා. බ්‍රහ්මචක්‍රය පවත්වනයි පිරිස්තන්. නැවත කියනනම් තුන්වෙනි තථාගත බලය පුනච පරං සාරිපුත්ත තථාගතෝ සබ්බත්ථගාමිනී පටිපදං යථා භූතං පජානාති. ඒ කියන්නේ ਸਰවත්ථගාමිනී පටිපදාව හරියටම දන්නවා. ඒ කියන්නේ අපි ගිහිල්ලා ආවොත් යම්කිසි දෙවියෙක් හරි, പ്രേතෙක් හරි, යම්කිසි කෙනෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් අහුවොත් තථාගතයන් වහන්සේ මට මෙන්න මේව වෙන්න ඕනේ. ඒකට මම මොකද කරන්න ඕනේ? කියලා කිව්වොත් අනිවාර්යෙන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට හිටියොත් අනිවාර්යෙන්ම එතනට යනවා. අපි කිව්වොත් දැන් අපිට ඕනේ ශක්‍රයක් වෙන්න මේ ශක්වලේ. නැත්නම් ශක්‍රයක් වෙන්න වෙන ශක්වලක. දෙකක් නේ ක්‍රම දෙකක්. අපිට ඕන නම් මේ රටේ නායකයා වෙන්න එන ජීවිතේදී මොකද කරන්න ඕනේ? කියලා ඇහුවොත් බුදුරජාන් වහන්සේට ඒක කියන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගෙන් පෙන්ලා ඇහුවොත් එම මේ ගව දෙනගේ කුසේ ඉපදෙන්න මොකද්ද මම කරන්න ඕනේ? මේ ගව දෙනගේම. ඒකද? එහෙම ඇහුවොත් කියන්න දන්නවා බුදුරජාන් වහන්සේ. ඒ සබ්බත් ගාමිනී පරිපද. එහෙම නැත්නම් නිරේට යන්නේ කොහොමද? ප්‍රේත වෙන්නේ කොහොමද? ප්‍රථම ඥාන ලැබෙන්නේ කොහොමද? දෙවන ඥාන ලැබෙන්නේ කොහොමද? ප්‍රථම ඥාන ලැබිලා දෙවන ඥාන ලැබෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඊට පස්සේ ඒ වගේ. එහෙම නැත්නම් චතුර්ථ ඥාන ලැබෙන්නේ කොහොමද? නැත්නම් පඨවි වලින් චතුර්ථ ඥාන ලැබෙන්නේ කොහොමද? මොනවා කරොත්ද මට? එහෙම නැත්නම් ආපෝ වලින් කොහොමද? කියලා මේ වෙනස් වෙනස් සබ්බතගාමිනී පටිපදා. එහෙම නැත්නම් ධාන වලට ධාන වලට සමවැදිලා මට සෝවාන් වෙන්න බැරි වෙනවා නම් එහෙම වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මට සෝවාන් වෙන්න පුළුවන් ඒ ධාන වල සමවදින්න බෑ. එහෙම වෙන්නේ කොහොමද? يعني කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ඒ හැමදේම කියන්න පුළුවන්. සබ්බත්කාමිනී පටිපදා. කියන්නේ සියලු තැන් වලට යන මාර්ගය ප්‍රතිපදාව ගන්න. හරියට. ඒක අපි හිතනටදී ගොඩාක් සංකීර්ණ. දැන් මේ කිව්වහම තේරෙනවා නේද? ඒක මේ අසල්පයි කියලා හිතන්න. තව ගොඩාක් ඔය ගැන හිතන්න තියෙනවා. පුනච්චපරං සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. නාපි සාරිපුත්ත තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකේ ඇත්ත ඇති හැටියටම දන්නේ. කොහොමද ඒ ධාතු පිළිබඳව දන්නවා කියලා කියන්නේ? දැන් මේ මේ තථාගත බල කියනවා බුදුරජාන් වහන්සේට තියෙන තරම් වෙන කාටවත් නැහැ. අනික් අයට ප්‍රමාණ වලින් දෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේ තමයි සර්ව සම්පූර්ණයෙන්ම මේ ටික දන්නේ. දැන් රහත් වෙලා ඉන්න රහතන් වහන්සේ කෙනෙකුට පවා නොදන්න දේවල් තියෙනවා. නොදන්න දේවල් කියන්නේ නිවන් දකින විදි සමහරලාට මම නිවන් දකින්නේ කොහොමද කියලා ඒ රහතන් වහන්සේ දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි මහා පන්තක හාමුදුරුවෝ කියන්නේ චුල්ලපත හාමුදුරුවන්ගේ අයියා. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ අයියා. ඒ මහරහතන් වහන්සේ කෙනෙක් වෙලත් අසූමහා ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් වෙලත් උන්වහන්සේට බැරිුණා තමන්ගේ මල්ලෙට එක ගාතාවක්වත් මතක හිටින විදිහක් කරන්න. එනකොට බුදුරජාන් වහන්සේ එක උදේ වරුවකදී ත්‍රිපිටක සද්ධර්මයම ඉගෙනුවා එක්තරා ක්‍රමයකට. මොකද එදා ඒ ජීවක වේද මහත්තයාගේ ගෙදර තමයි දානේ තිබ්බේ. එදා දානේ බාර අරගත්තේ චුල්ලපන්තක හාමුදුරුව ඇරෙන ඉතුරු හාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ දානේ බාර ගන්න විහාරේ භික්ෂුන් ඉන්නවා කියලා. ඊට පස්සේ මිනිහෙක් කැවුවාම එතන 1000ක් මවලා හිටියා. ඊට පස්සේ චුල්ලපන්තක හාමුදුරන්ට එන්න කියලා ඇහුවාම හැමෝම චුල්ලපන්ත මම චුල්ලපන්තක් කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියලා කියනවා එක පළවෙනිට හම්බවන හාමුදුරන්ගේ සිවුර අල්ලන්න. අල්ලලා ඉන්න කියන්නේ එතකොට එනවා කියන්නේ. එතකොට ඒ සිවුර ඇල්ලුවාම ඒ දාහම නැති වෙන එක්කෙනෙක් වෙලා එනවා. ආවට පස්සේ මේ මාස 4කින් එක ගාතාවක් පාඩම් කරන්න බැරි හාමුදුරන්ට වාර දෙනවා බුදුරජාන් වහන්සේ බණ කියන්නේ. අනුමෝදනා බණ කියන්නේ. දැන් ඒ වෙලාවේ ත්‍රිපිටකය අලලා එක බණක් කිය. භික්ෂූන්ට හිතා ගන්න බැරි වුණාලු කොහොමද බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් කළේ? දැන් එක ගාතාවක් පාඩම් කරන්න බැරි කෙනෙකුට මාස 4කින් කොහොමද එක වරුවකින් ත්‍රිපිටකයම කියන්නේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දන්නා මේ දේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේට කිව්වොත් එහෙම මේ වී ඇටයක් පෙන්ලා හැවුවොත් මේක මම ඉන්න ප්‍රදේශයේ මෙන්න මේ මගේවත් මගේ කුඹුරේ හිටවුවොත් කොච්චර ඵලදායක් මට හම්බ වෙනවද කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේට ඒ 100ට ගන්න පව කියන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ කෙනෙකුට එහෙම කියන්න බෑ. එහෙම නැත්නම් අඹට අපෙන් ලැබුවොත් මේකෙන් අවුරුදු 5කදී අඹගෙඩි කොච්චර ලැබෙනවද මේ අඹට හිටෙව්වොත් කොච්චර අඹගෙඩි හැදෙනවද කියලා අහුවොත් කියන්න පුළුවන්. ඒ අඹගෙඩි මොන පාටද මොන රහද කියලා කියන්න පුළුවන්. කොච්චර කාලෙකින් හැදෙන්නේ කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ ඒ ධාතු පිළිබඳ නොඑක් ධාතු පිළිබඳ යථාභූත ඥානය බුදුරජාන් වහන්සේට තියෙනවා. ඒ හින්දා බුදුරජාන් වහන්සේ නොදන්නවා කියලා කාරණයක් එන්නේ නැත්තේ ඒකයි. මේ විවිධ විශේෂ ඥාන ගොඩක් තියෙන හින්දා. නවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ නානාදි මුත්තිකතා සත්‍යයන් පිළිබඳ අදිමුත්‍ති දැනගන්න ඥානයක් තියෙනවා. පුණජ පරං සාරිපුත්‍ර තථාගතෝ සත්තානං නානාදි මුත්තිකතං යථාභූතං පජානාති. ඒ කියන්නේ සමහර සත්වයෝ ඉන්නෝ තමන්ට පුළුවන් ප්‍රමාණයවත් එයා දන්නේ නැහැ. කොටම කියනවා අඟුලිමාල ආමුදුර වගේ. අඟුලිමාල කියන හොරා කවදාවත් හිතන්නේ නැතුව ඇති තමන්ට මේ 이르දි බල තියෙන රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ නිකලස් විහරණයක් තමන්ට තියෙනවා කියලා කවදාවත්. ඒ කියන්නේ රාගයවත්, ద్వේෂයවත්, මෝහයවත් නැතුව මට පැයක් හරි ඉන්න පුළුවන් කියලා කෙනෙකුට කියන්න හිතන්න පුළුවන්. දැන් අපිට හිතන්න පුළුවන් මෙතන ඉන්න කෙනෙකුට හිතනද මම මේ අහවල් දවසේ ඉඳලා රහත් වෙනවා. එහෙම කියලා හිතන්න පුළුවන්ද? එහෙම හිතන්න බෑ. එහෙම හිතෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ අපිට. ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා නරක වැඩ කළාට ඒ පුද්ගලයාගේ තුල තව ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අදිමුත්‍ති කියලා කියන්නේ හිත යට තියෙන ඒවා. හිත යට තියෙන දේවල් දැනගන්න පුළුවන්. ඒ අදිමුත්‍ති කියන එක ගොඩක් විට ඒ පුද්ගලයාවත් දන්නේ නැහැ. සමහරලාට මේ හොඳට වගේ හිටියට ඒ පුද්ගලයා නරක වුණොත් එහෙනම් ගොඩක් නරක වෙනවා. ඒ පුද්ගලයාවත් දන්නේ නැතරම් නරක වෙන්න පුළුවන් යාට. ඒත් බුදුරජාන් වහන්සේ පුද්ගලයා අරමුණු කරපු ගමන් ඒ සියල්ලම එකපාර වටහා ගන්නවා. ඒ හින්දා තමයි අර ගැළපෙනම කමඨහන දෙන්නේ. නැත්තම් ගැළපෙනම දේ කියන්නේ. දැන් සමහරලාට බුදුරජාන් වහන්සේ තීර්ථකයන්ට බණ කියනවා. බණ කියවුවාම තීර්ථක ශාස්ත්‍රවරු මහාන වෙන්න අහනවා. සමහර සූත්‍රවල තියෙන දීගණිකයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ලබ්ධික අන්න දහමක ශාස්ත්‍රවරයෙක්ව චාචාර්යවරයෙක්ව තොපට මගේ දහම පිළිපදින්න බෑ. ඒ හින්දා තොප පැවිදි වෙන්න එපා. මා කෙරෙහි පවතින පැහැදිලි සිත. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාවම රැකගන්න. ඒත් උකට ප්‍රමාණවත්. කියලා නවත්තනවා. මහාන වෙන්න දෙන්නේ ඒක මේ බුදුරජාණන් වහන්සේ දන්නේ හින්දායි. මොකද ඔහු ආවට ඔහුට ඒක කරන්න බෑ. ඉතින් මහාන වෙන්න දෙන්නේ නැහැ. දැන් මේ මේ මහා සීන සූත්‍රයේ සුලක්කත් කියලා ලිච්ඡවි පුත්‍රයෙක් ඉන්නවා රාජපුත්‍රයෙක්. ඒ ලිච්ඡවි රාජකුමාරයෙක් එයා මහාන වෙනවා. මහාන වෙලා බුදුරජාන් වහන්සේගේ උපස්ථානයක් කරමින් කාලයක් ගත කරනවා. බුදුරජාන් වහන්සේගෙන් කමඨහන් ඉල්ලනවා මේ දිබ්බ චක්කුව වඩන්න. දිවස වඩා. බුදුරජාණන් වහන්සේ කමටහන් දෙනවා. ඒක වඩලා දිව්‍ය ලෝකවල දෙවියෝ කරන වැඩ බල බල ඉන්නවා. ඒ වුණාට ඇහෙන්නේ නැහැ. ශබ්ද අහන්න ඕනේ. ශබ්ද අහන්න ක්‍රමේ දිබ්බ දිබ්බ සෝත කියන ඥානය වඩන්න කමටහන් දෙනවා බුදුහමඳුර දෙන්නේ මොකද දිව්‍ය කන වඩන්න බෑ යාට. සුනක්කත වික්ෂුට වඩන්න බෑ. එතකොට සුනක්කත වික්ෂුව හිතන මමත් රජ පරම්පරාවක ඉන්නේ. බුදුජානක රජ පරම්පරාවක ඉන්නේ. දැන් මට දිවස ලැබුණා. දිව්‍ය කනත් ලැබිලා මම කෙලෙසුත් නැති කරලා මම රහත් වුණොත් එහෙම බුදුජාණන් වහන්සේත් එක්ක සමාන වෙන හින්දා තමයි මට දුන්නේ නැත්තේ කියලා. කියලා ගිහි වෙලා බුදුරජාණන් වහන්සේට බැන බැන ඇවිදිනවා. ඒක තමයි මේ මහා සීනා සූත්‍රය ඇති වෙන්න පළවෙනි හේතු. බැන බැන ඇවිදිනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කවදාකවත් හරියන්නේ නැති කෙනෙකුට කමටහන් දෙන්නේ නැහැලු. අපි නම් අපිට කිසිම ඥානයක් නැති හින්දා අපි කියන්නේ දැන් සාමාන්‍ය කෙනෙක් නම් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් වුණත් ගිහිල්ලා කමටහනක් කිල්ලුවොත් දෙනවනේ. භාවනා කරන්න ඕනේ කිව්වොත් එපා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ හරියන්නේ නැති කෙනාට කමටහන දෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාන් වහන්සේ මේ ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා කියනවා එහෙමයි අපිට ඕනේ නිවන් දකින්න එහෙමම කියලා කිව්වොත් කමටහන දෙන්නේ. ඒ මොකද මේ කියන හැම කෙනෙක් තුලම නිවන් දකින්න අදහස නැහැ. ඔහු තුල ක්‍රියාත්මක කිරීමේ හැකියාව නැහැ. සමහරවිට ඔහු පෙන්වුවට ඔහුට අදහස නැහැ. නිවන් දකින්න. ඒක තමයි සත්‍යයන් පිළිබඳ අදිමුත්තිකතාවය. නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරං සාරිපුත තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේ අන්‍ය සත්‍යයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන් ඒ තියෙන හැටියටම දැනගන්න ඥානයකින් සමන්විතයි. ඒ තියෙන ඥානයකින් සමන්විතයි. ඉන්ද්‍රිය පරෝපරියත්ත යථා භූතම් පජානාති කියන්නේ. ඒ කියන්නේ මේ හැම සත්වයකටම හැම පුද්ගලයෙකුටම තියෙන මේ ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියලා ඉන්ද්‍රිය පහක්. මේ ඉන්ද්‍රිය පහ එක එක ප්‍රමාණයට තියෙනවා. ඒ ප්‍රමාණය දන්නේ නැතුව යම් කිසි දෙයක් කිව්වම තමයි ගැළපෙන්නේ නැතු යන්නේ. මේ කොටින්ම ඒක මේ ධර්ම දේශනා කරන්න ගියාම අපිට තේරෙනවා. අපිට තේරෙන්නේ නැති බව තේරෙන්නේ එතකොට තමයි. ඒ කියන්නේ දැන් අපි හොඳයි කියලා එකක් කිව්වට ඒ අහන කෙනාට ඒක හොඳයිම කියලා හිතෙන්නේ නැහැ ඒකාන්තයෙන්. සමහරට ඌට අහනකොට වෙන එකක් මතක් වෙනවා. එහෙම නැත්නම් මොකද ඌට සමාධිය නැහැ. එහෙම නැත්නම් මුලින් අහන් ඉන්නා වගේ මැද වෙනකොට අහන් ඉන්නේ නැහැ. නැත්නම් අග වෙනකොට අහන් ඉන්නේ නැහැ. ඒ මොකද වීරය නැහැ. ඒ වීරයට ගැළපෙන ප්‍රමාණය නෙමෙයි අපි කියන්නේ. සමාධියට ගැළපෙන ප්‍රමාණය නෙමෙයි කියන්නේ. අනිත් එක සමහර ඒවාට අපි පිළිගන්න බැරි ඒවා කියන අය පුද්ගලයාට. සද්ධාව අපි දන්නේ නැහැ ප්‍රමාණය. එතකොට අපි කියනවා මේ හොඳ දෙයක් ඒ උනට එයා ඒක ඒක එහෙම් පිටින් මෙතනින්ම අයින් කරනවා. ඒ නිසා එයාට ඒ පුද්ගලයාට ඒක ගන්න බෑ. අනික් කාරණේ තමයි ඒ කුසල අකුසල පිළිබඳ සිහියක් හරියටම නැහැ. සිහිය යෙදවීමක් නැහැ. නැත්තම් සිහිය සකසලා බණ ඇසීමක් නැති වෙලාවක තමයි අපි කියන්නේ. එහෙමත් නැත්නම් අනිත් ඔක්කොම තියෙන තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් නැහැ. බුදුරජාන් වහන්සේ යම්කිසි දෙයක් ප්‍රකාශ කරනකොට මේ අනන්තා පරිමාණ ලෝක ධාතු වල දැන් 10000ක් වල දෙවියන්ට මනුස්සයන්ට බණ කියනවා නම් ඒ බණ අහන්න හිත යොමු කරපු එක පුද්ගලෙක් නෑර හැම පුද්ගලයාගේම ඒ සිත තමන්ගේ සිතෙන් හරියටම දැකගෙන තමයි බණ කියනවා කියන්නේ. ඒ හින්දා තමන්ට හිතනවලු තමන් දිහා බලාගෙන කියනවා මේ තමන්ටම කියනවා තමන්ගේ භාෂාවෙන්ම කියනවා මේ තමන්ටමයි බණ කියන්නේ කියලා. බුදුරජාන් වහන්සේ මූණ බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ. හැමදේම බුදුරජාන් වහන්සේ සඳ වගේ කියලා කියලා තියෙනවා. මේ මුදුන් වෙච්ච සඳක් වගේ. ඒ මුදුන් වෙච්ච සඳ කොයි පැත්තෙන් බැලුවත් අපේ පැත්තට තියෙන්නේ කියලා කියනවා. පූර්ණ චන්ද්‍රයා හැම. වාහනේ යනකොටත් අපිත් එක්ක යනවා වගේ තේරෙයි. පොඩි කාලෙදි බලලා අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ සඳ වගේ කියලා තමයි අටුවාවේ සඳහන් වෙන්නේ. හැම පුද්ගලයා දිහාම එකෙල්ලේ මූණ බලාන බණ කියනවා වගේ දැනෙනවා. මේ මොකද ඒ පුද්ගලයන් පිළිබඳ අවබෝධයෙන් බණ කියන එක. දසත්තා ඥානවලින් 67ක් සාධාරණ ඥාන කියන රහතන් වහන්සේලාට තියෙනවා. හයක් අසාධාරණ ෂට් අසාධාරණ ඥාන කියලා කියන්නේ හයක් තියෙන බුදුරජාන් වහන්සේට විතරයි තියෙන්නේ. පස්සේ බුදුරුවරත් නැහැ. හයක් වෙනම බුදුරජාන් වහන්සේට පමණයි තියෙන්නේ. ඉන්ද්‍රිය පරෝපරේත ඥානයත් ඒක එක ඥානයක්. ඒක රහතන් වහන්සේලාට ලැබෙන්නේ නැහැ ඥානය. ඉතින් යථාභූතම් පජානාති කියන කියලා වෙන්නේ නැති ප්‍රමාණයක් තේරෙනවා. නැවත සාරිපුත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ ඥාන විමෝක්ෂ සමාධි සමාපatti පිළිබඳ ඒ කියන්නේ ධාන සහ විමෝක්ෂ කියන අෂ්ට විමෝක්ෂ කියලා දැන් අතක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. සමාධි සහ සමාපatti පිළිබඳ සංකිලසං වෝදානං මුත්තානං සංකිලසං කියන්නේ ඒ ඒ සමාධිය කිලුටු වීම. වෝදානං කියලා කියන්නේ සමාධිය පිරිසිදු වීම, සමාධිය ලැබීම. මුත්තානං කියලා කියන්නේ ඒ සමාධියට ගෙහි එතනින් නැගිටීම. එතනින් අයින් වීම. අන්න ඒ කාරණා ඇත්ත ඇති හැටියටම දන්නවා. එතන සියලුම ධාන විමෝක්ෂ සමාධි සමාපatti බුදුරන් වහන්සේ කොච්චර දන්නවද කියලා දල වශයෙන් අපිට හිතන්න පුළුවන් උන්වහන්සේ සමාධින සමාප්තික බැලුවම කෝටි ලක්ෂ 24කට සමාදිනවා කියලා කියනවා. සමාප්ත. ඒ සියලුම දේ පිළිබඳව ඒ ඒ සමාපatti වල කෙලෙස් කෙලෙසටපත් සංකලෙසන් කියලා කියන්නේ කිලුට වීම, බෝධානං කියන්නේ පිරිසුදු වීම, බුද්ධානං කියන්නේ ඒ නැගිටීම කියන කාරණා පිළිබඳ යථාභූත ඥානය තියෙනවා. මෙන්න මේ කාරණා ධම්ම හතක් කියලා කියන්නේ. මෙන්න මේ එක එක බලයක් තිබුණත් මේ පිරිස් මැද මේ ශ්‍රේෂ්ඨ ස්ථානේ ලැබෙනවා. මේ එක ඥානයක් තිබුණාම. මොකද කිසිම කෙනෙකුට මේ ඥාන නැහැ. එතකොට පිරිස් මැද සිංහනාද කරන්න පුළුවන්. බ්‍රහ්මචර්යය පවත්වන්න පුළුවන්. අටවෙනි එක තමයි පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේක විಹಿತම් පුබ්බේ නිවාසං අනුස්සරති. නොඑක් සිය ගණන් දහස් ගණන් සිය දහස් ගණන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් කල්පවලින් සිය ගණන් දහස් ගණන් සිය දහස් ගණන් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් පුබ්බේ නිවාසානුස්සති පෙර විසුම් ස්කන්ධ පිළිවෙල බලන්න පුළුවන් ඒකේ ප්‍රමාණයක් නැහැ තථාගතයන් වහන්සේගේ අපේ ශාසනයේ තථාගතයන් වහන්සේ අරුණහම එච්චර ඈතට හිත විහිදුවන්න පුළුවන් කියලා සඳහන් වෙන යසෝදරා දේවිය. යසෝදරා දේවිය අසංක 20කට කලින් සිදුවීම් ගැන ප්‍රකාශ කරලා තියෙනවා. බ්‍රහ්මදේව බුදුරජාන් වහන්සේ ඔබයි මමයි එකට දුටුවේ කියලා මනෝප්‍රනිධානයේ පළවෙනි බුදුරජාන් වහන්සේ. ඒ කියන්නේ අසංක 20කට කලින්. සාමාන්‍යයෙන් සඳහන් වෙන විදිහට සාමාන්‍ය කෙනෙකුට එහෙම හිතින්නේ නැහැ. සාමාන්‍ය රහතන් වහන්සේලාට තම තමන්ගේ පෙරම් පුරුපු කාලේ තමයි මතක හිටින්නේ. ඒක සාධාරණයි යසෝදරා දේවි පෙරම් පුරුපු කාලේ තමයි කියන්නේ. ඒ කාලේ ලේසි පාසු කාලයක් නෙමෙයි. අසංක 20කුයි කල්ප අසංක 20කුත් ලක්ෂයක්. එකට කලින් ඉඳලා තමයි කියන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ ඔබයි මමයි එකටම දැක්කේ කියලා කියන්නේ වාග් ප්‍රනිදානේ ඒ කියන්නේ 20 ඉඳලා ගණන් කරොත් එම අසංඛ්‍ය 7ක් තමයි මනෝ ප්‍රනිදානේ. වාක් ප්‍රනිදානේ කියන්නේ අසංඛ්‍ය 9ක්. ඒ 9 පළවෙනි බුදුවරයා තමයි පුරාණ ගෞතම බුදුරජාන් වහන්සේ. ඒ පුරාණ ගෞතම බුදුරජාන් වහන්සේ ළඟ තමයි වාක් ප්‍රනිදානේ පළවෙනි අනියත විවරණ ලැබෙන්නේ. ඒ අසංඛ්‍ය 9ක් තිබුණාට පස්සේ තමයි මේ චතුර් අසංඛාප ලක්ෂ්‍යර කලින් වැඩ හිටපු දීපංක බුදුරජාන් වහන්සේ ළඟදී නියත විවරණ ලබන්නේ. ඊට කලින් 512009ක් රින් අනියත විවරණ අරන් තියෙනවා. 125009ක් මනෝපරිදානේ 387009ක් වාග්පනිදානේ 39ක් මේ දීපංකර බුදුහාමුදුරන්ට කවි තණ්හංකර වේදංකර සරණංකර යනාදී නම් වලින් හැදුන ශ්‍රේෂ්ඨ බුදුවරුන්ගේ අනියත විවරණ අරන් තියෙනවා. ඒ අති දීර්ඝ කාලේ යශෝදරා දේවිය උන්වහන්සේ සමග ඇවිල්ලා ඊට අමතරව මේ ඒ බුදුරජාන් වහන්සේගේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කොයිතරම් දිගට දුවනවද කියලා කියනවනම් මේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ ඒ කියලා තියෙන සූත්‍ර වලින් තේරෙනවා. ඒ කියන්නේ තමන්ගේ අම්මා මැරිච්ච නිසා අඬපු කඳුළු අම්මා මැරිච්ච හින්දා විතරක් අඬපු කඳුළු සාගරයට වඩා වැඩි කියලා. තාත්තා මැරිච්ච හින්දා විතරක් අඬපු කඳුළු සාගරයටදී වැඩි කියලා. අයියා මැරිච්ච හින්දා මල්ලි මැරිච්ච හින්දා එහෙම එහෙම වෙන වෙනම පුද්ගල ගත්තොත් දැන් වෙන වෙනම අඬපු කඳුළු ගත්තොත් සාගරයට වඩා වැඩි කියලා. ඒ වගේ අනමතග්ග සංයුත්තේ ගොඩාක් සූත්‍ර තියෙනවා. කියලා තියෙන්නේ මේ සසරේ මුල හොයාගන්න බැරි තරම් දිගයි. ඒ තරම් කාලයක් අපි ඉඳලා තියෙනවා. දැන් ඇති හිතිය කියන එක කියන්නේ මේ සසර පිළිබඳ කලකිරෙන්න වටිනවා. ඒ සසරෙන් මිදෙන්න වටිනවා. නොයැලෙන්න වටිනවා. ඒ හින්දා නිදෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා ඒ ඒ තරම් පේන්නේ නැහැ අනික් කිසිම කෙනෙකුට. අන්‍යාගමික ශාස්ත්‍රවරුන්ට මේ පේන ප්‍රමාණය අඩු හින්දම තමයි මිත්‍යා දෘෂ්ටි හැදිලා තියෙන්නේ. බ්‍රහ්මජාල සූත්‍රයේ පෙර ආත්මය පිළිබඳ මිත්‍යා දෘෂ්ටි 18ක් සඳහන් වෙනවා. ඒ ඒ 18ම පුබ්බේ නිවාසානුස්සතිය වල තියෙන සීමාව නිසා ඇතිවෙච්ච මිත්‍යා දෘෂ්ටි. මේ පුබ්බේනිවාසානුස්සති කියන ඥානය ත්‍රිවිද්‍යා තියෙන රහතන් වහන්සේලාට තියෙනවා. ෂඩ විඤ්ඤා තියෙන රහතන් වහන්සේලාට තියෙනවා. සිව්පිලිසිබ්බියා තියෙන රහතන් වහන්සේලාට තියෙනවා. මේ අසුමා ශ්‍රාවකයන්ට තියෙනවා. අග්‍ර ශ්‍රාවකයන්ට තියෙනවා. පස්සේ බුදුරුන්ට තියෙනවා. ඒ වුණාට බුදුරජාන් වහන්සේට වගේ සීමාවක් නැතුව නේද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන පුණජ පරං සාරිපුත තථාගතෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සත. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දිව්‍ය වූ ඇසින් අතිශයින් විසුද්ධ වූ පියවි මනුස්ස ඇසට වඩා පැහැදිලි වූ දිව්‍ය වූ ඇසින් සත්‍යයන් දකිනවා. ඒ කියන්නේ සත්‍ය උපදිනවා දකිනවා. මියනවා දකිනවා. මේ මේ කර්ම කළා මෙන්න මේ අනුව ඒ කර්ම අනුව හොඳ කර්ම වලින් හොඳ තැන් වල ඉපදෙන සුගතිවල ඉපදෙන එහෙම නැත්නම් නරක කල්ම වලින් දුගතිවල ඉපදෙන සත්‍යව දකිනවා. ඒ දැකීමත් ඒ මහා බ්‍රහ්මයා වගේ සක්වලල් 1000කට සීමාවක් නැහැ. මහා බ්‍රහ්මයා කියන සක්වලල් 1000කට සීමාවක් තියෙනවා. ඊට අමතරව සිරසට සීමාවක් තියෙනවා. ඒ බ්‍රහ්ම තලයේ ඉඳලා පල්ලෙහාට විතරයි තියෙන්නේ. අපේ බුදුරජාන් වහන්සේට නම් එක බුද්ධ ශ්‍රේෂ්ඨයක් කියන කෝටි ලක්ෂයක් සක්වලකු එක තිතක් වගේ පොඩි ප්‍රමාණයක්. මොකද සියලු විශ්වය දන්නවා කියලා තමයි උන්වහන්සේ දේශනා කළා. දැනගන්න ඉතුරු දෙයක් නැහැ කියලා. එහෙන් බලුවාම මේ බුද්ධ ශේෂ්ත්‍රයකුත් ගණන් කරන්න බෑ. ඒක ගණන් ගන්න බැරි තරම් ඊටාම අල්ප වූ ප්‍රදේශයක් සම්මා සම්බුදුරෙකුට. අපි හිතුවොත් මේ අපි ඉන්නවා නම් පර්චස් 10ක 15ක ඒ 10ක 15ක මේ අඩි ගාණක් යටට ගියත් ඉන්න සත්ත්ව තිරිසන් සත්ත්වවත් අපිට ගණන් කරන්න බැරි තරම් ඉඳද්දි මේ අපි කතා කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨ ගණන්. බුද්ධ ශ්‍රේෂ්ඨ ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක සත්වය ගැන බලන්න පුළුවන් ඥානයක් ගැන. අන්න ඒ නිසා ශ්‍රේෂ්ඨ වූ ස්ථානයට පැමිණෙනවා කියලා කියන්නේ ඒකයි. අනික් කාරණේ තමයි පුණජ පරං සාරිපුත්ත තථාගතෝ ආසවාණං khයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. නැවත සාරිපුත්ත තථාගතයන් වහන්සේ කෙලෙස් නැති කිරීමෙන් අනාශ්‍රව වූ ඒ කියන්නේ නිකලස් වූ චේතෝ විමුක්තිය සිත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඒ කියන්නේ සිත විමුක්තිය කියලා කියන්නේ සමාධි පැත්තෙන් සමත පැත්තෙන් ඉහළටම ගිහිල්ලා තියෙනවා ප්‍රඥා විමුක්තිය කියන්නේ විදර්ශනා පැත්තෙන් ඉහළටම ගිහිල්ලා තියෙන්නේ ඒ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ditthේව ධම්මේ සයන් අභිඥා සත්‍යකත්තා කියලා මේ ditu දමීහි කියලා කියන්නේ අස්පනා පිටම කියන්නේ මේ භවයේදී සයන් අවිඥා කියලා කියන්නේ ස්වකීය ශක්තියෙන් සත්‍චිකත්වා කියන්නේ සාක්ෂාත් කරගෙන උපසම්පජ්ජ විහෙරති ලබාගෙන වාසය කරනවා. ඒ කියන්නේ මේක මේ අපි ඔය කෙනෙක් මරුණාම නිවන් සුව ලැබේවා කියලා මේ පස්සේ ලැබෙන එකක් නෙමෙයි. මේ ඇස් පන අපිටම නිවන් ලැබලා තියෙන්නේ. කෙලස් නැති කිරීම ලැබිලා තියෙන්නේ. ඒක හරි වෙනස්. අපේ බුදුදහමේ තියෙන්නේ මේ ditta ධම්මේ හිම ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරලා තියෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රය කියලා තියෙන්නේ. මේ ශ්‍රමණ භාවයෙන් මේ ජීවිතේ ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා තමයි කියලා තියෙන්නේ. එන ජීවිතයට ලැබෙන ප්‍රතිඵල ඊට ගොඩක් තියෙන පුළුවන්. කියලා තියෙන ඇස් පණ අපිටම ලැබෙන මේ මොනවද? මෙන්න මේ තථාගත බල දසය. ඉමානිකෝ සාරිපුත්ත දස තථාගතස්ස තථාගත බලාන් මෙන්න මේ සාරිපුත්ත මේ 10ක් වූ තථාගතයන්ගේ තථාගත බල යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ යම් බලයකින් සමන්නාගත තථාගතයන් වහන්සේ ආසභං ථානං පටිදානාති ශ්‍රේෂ්ඨ වූ ස්ථානය පිළිනි කරනවලු පරිසාසු සීහනාද නදති පිරිස් මැද සිංහනාද නාද කරනවලු බ්‍රහ්ම චක්කම් පවත්තති බ්‍රහ්ම චක්‍රය පවත්නවලු අන්නේ මේ තමයි ඒ 10 බුදුරජාන් වහන්සේ පිළිබඳ චතු වේසාරජ ඥාන නැත්නම් විසරද ඥාන හතර මොනවද කියලා. මේ විසරදෝ හතර නිසා තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානය තමන්ට ලැබුණා කියලා දැනගන්නවා. පිරිස්මද සිංහනාද පවත්නවලු බ්‍රහ්මචක්‍රය පවත්නවලු. බුදුරජාන් වහන්සේ දේශනා කරනවලු තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා දේශනා කරාම ඒ කියන්නේ මම විසින් අවබෝධ නොකරන ලද දෙයක් නැහැ කියලා ශ්‍රේෂ්ඨ සිංහනාදයක් පවත්වනවා. ඒ කියන්නේ මම නොදන්න දෙයක් නැහැ කියලා කියනවා. එතකොට මේ අටපිරිසෙන් කිසිම කෙනෙකුට ඇවිල්ලා සකාරණව චෝදනා කරන්න බැහැලු. එහෙම කිව්වත් බුදුයන් වහන්සේ ඔබ වහන්සේ මෙන්න මේක දන්නේ නැහැ. එහෙම කාටවත් ඇවිල්ලා කියන්න බැහැ. ඒ මොකද බුදුරන් වහන්සේ දන්නේ දෙයක් නැහැ කියලා කියනවා. දෙවෙනි විශාරද බව තමයි බුදුරජාන් වහන්සේ සිංහනාදයක් කරනවලු මම ක්ෂීණාශ්‍රවයි. ඒ කියන්නේ කෙලෙස් නැති කරලා තියෙන්නේ. අන්න එහෙම සිංහනාදයක් පවත්වාම මේ 이르දි බල තියෙන ශ්‍රමණේකුරත් ඇවිල්ලා කියන්න බහැල්ලු. එහෙම කිව්වට ඔබ වහන්සේ ළඟ මෙන්න මේ ක්ලේශය තියෙනවා. පොඩ්ඩක් හරි මේක තියෙනවා. එහෙම නැත්තම් කිසිම බ්‍රාහ්මණයෙකුටත් ඇවිල්ලා කියන්න බෑලු ඔබ වහන්සේ මෙන්න මේ සිතුවිල්ල සිතුවා. මේක කෙලෙස් සහිත සිතුවිල්ලක් ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙන්න මේ බලය නිසා විශාරද බව නිසා ශ්‍රේෂ්ඨ වූ ස්ථානෙට පැමිණෙනවා. සිංහනාද කරනවලු පිරිස්මද බ්‍රහ්ම චක්‍රය පවත්වනවලු. ඉන්පසු බුදුරජාන් වහන්සේගේ තුන්වෙනි විශාරද බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒකෝපනතේ අන්තරායක ධම්මා වූත්තා තේ පටිසේවතෝ නාලං අන්තරායයි. ඒ කියන්නේ යම් ධර්මයක් බුදුරජාන් වහන්සේ අන්තරාය කරයි කියලා දේශනා කරා නම් අන්න ඒ ධර්මයන් අන්තරාය කර නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම කර කර කවදාවත් නිවන් දකින්න බෑ. මෙහෙම කර කර ධානයක් ලබන්න බෑ කියලා කිව්වහම කවුරු හරි කියන්න හදනවා නම් නෑ නෑ එහෙම ඒ දේ කර කර නිවන් දකින්න පුළුවන්. ඒ දේ කර කර ධානවල සම්මාදින්න පුළුවන් කියලා කියනවනම් එහෙම කෙනෙක් නැහැ. කිසිම කෙනෙකුට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ එපා කියපු දේවල් කර කර කවදාකවත් නිවන් දකින්න බෑ කියන එක තමයි මේක. ඒ කියන්නේ අපි ඒව කවදා හරි නවත්තන්න ඕනේ. එහෙම පිටින්. ඒකවල තමයි නිවන් දකින්නේ. අන්න ඒක අවබෝධ කරගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරාම මේ මේ දේවල් කර කර නිවන් දකින්න බෑ කියලා ඒක කවදා හෝ අද හෝ හෙට හෝ යම් භවයකදී හෝ නැවතුනම තමයි අපි නිවන් දකින්නේ. එතකන් ඉතින් මේ සංසාරෙම තමයි. මොකද මේ අද කාලෙත් ඉන්න මේ බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් කර කර භාවනා කරන්න හරි එහෙම එහෙම දේවල් උත්සාහ කරන ඕන තරම් පුද්ගලයෝ ඉන්නවා. මේක මේ හැම මේ අකාලික ධර්මයක් හැම කාලයකම ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිංහනාදය වෙනස් කරන්න ඉතින් කිසිම කෙනෙකුට බෑ. හතරවෙනි විශාරද බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරොත් එහෙම යම්කිසි ක්‍රමයක් අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන්ම නිවන් දකින්වත් අපි කියමු දැන් සතුපට්ඨාන දේශනාව කියනවා. ඒ කායනෝයම් පිට්ඨවේ මග්ග සත්තාන විසුද්ධිය. භික්ෂුවනි සත්‍යයන් පිරිසිදෙන්න තියෙන එකම මාර්ගය තමයි මේ. කියලා බුදුන් වහන්සේ දේශනා කරාම කිසිම කෙනෙකුට කියන්න බැහැලු නෑ එහෙම හිතියන නිවන් දකින්න. ඒක කරාට විතර නිවන් දකින්න බෑ. තවත් දේවල් කරන්න කියලා එහෙම දැන් ඒ බුදුන් වහන්සේගේ අඩුවක් පාඩුවක්වත් කියන්න බෑ. නෑ එහෙම කරාට නෑ තව ඔය කියන සිල්පද බෑ තව සිල්පදයකුත් ගන්න ඕනේ. එහෙම නැත්නම් තව ටිකක් වැඩි කරන්න ඕනේ. කියලා කියන්න බෑ. අන්න ඒක තමයි හතරවෙනි විශාරද බව. කාරණය සහිතව කිසිම කෙනෙකුට කියන්න බැල්ු නෑ. ඒ බුදුරජාන් වහන්සේගේ දේශනා කරපු ප්‍රතිපත්ති ක්‍රමය ප්‍රතිපත්තිය පුරන කෙනෙකුට ප්‍රතිවේදයක් නම් ලැබෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මාර්ගඵලයක් නම් ලැබෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේ අර කිරිගහට ඇන්නා වගේ කියන අපේ තියෙන උදාහරණය වෙනට බුදුරන් වහන්සේ දීලා තියෙන උදාහරණය තමයි හරියට හරියට පිළිපදින භික්ෂුවක් ඒකාන්තයෙන්ම නිවන් දකිනවා වගේ මේ දේ සිද්ධ වෙනවා භික්ෂුන් කියන. බුදුරජාන් වහන්සේට ඒ තරමට ඒ පිළිපදින පුද්ගලයා නිවන් දැකීම පේනවා. අපි මේ කතා කරේ බුදුරජාන් වහන්සේගේ ඉතිපිසෝ භගවා අරහං යනාදී නම් වලින් අපි සඳහන් කරන ගුණ සාගරේ සම්මා සම්බුදු කියන ගුණේ ප්‍රමාණයක් විතරයි. මෙච්චර වෙලා අපි සඳහන් කරා. බුදුරජාණන් වහන්සේ ප්‍රමාණ ගුණ ඇති බව අනුමාන වශයෙන් දැනගන්න පුළුවන් ඒක. තථාගතයන් වහන්සේගේ දස බලය අංගුත්තර නිකායේ සංගුත්තර නිකායේම මේවා තැන් තැන් වලට දාලා වෙන වෙන සූත්‍රවල තියෙනවා. දස බලයක තැනක චතුරාර්යශාරාද්ද වෙනවාක දැන් අංගුත්තර චතුත්ථ නිපාතේ චතුරාර්යශාරාද්ද වෙනවා දසක නිපාතේ දස බලය වෙනවා බුදුරජාන් වහන්සේ මේ අට පිරිස මැද කම්පා වුණේ නැහැ කියන එක කියලා දිනා මේකේ ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ නොඑක් සිය ගණන් දහස් ගණන් ක්ෂත්‍රීය පිරිස් මැදට ගියා මතකයි ඒ ක්ෂත්‍රීය පිරිසන් සමග පිළිසඳර කතා කරා මතකයිලු ඒත් බුදුරජාන් වහන්සේ කවදාකවත් තැති ගැනීමක් ඇති වුණේ නැහැ කම්පා වුණේ නැහැ හෙලවුන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ ක්ෂත්‍රිය පිරිසටත් එහෙමයි බ්‍රාහ්මණ පිරිසටත් එහෙමයි ගෘහපති පිරිසටත් එහෙමයි ශ්‍රමණ පිරිසටත් එහෙමයි නොඑක් සිය ගණන් දහස් ගණන් අසංඛ්‍ය ගණන් දෙව් පිරිස මැදත් කවදාකවත් එහෙම පැතිගෙනුමක් ඇති වුණේ නැහැ. බ්‍රාහ්ම පිරිස මැද මාර පිරිස මැද කවදාකවත් එහෙම පැතිගෙනුමක් ඇති වුණේ නැහැ. අනිත් දෙවිලෝ කියලා නැත්තේයි කියලා දහන්නේ. ඔය කියන පිරිස තමයි මේ මනුස්ස ලෝකෙට කෙලින්ම සම්බන්ධ. මොකද තුසිතේ බෝධිසත්වරු හිටියට අනුකම්පාව වැඩිම කෙනෙක් කැරෙන්නේ ඉතින් මනුස්ස ලෝකෙත් එක්ක එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ කවුරුත්. යාමේ දෙවියෝ හිටියට සතුන් සෞසාර වැඩි සැප වැඩි වුණාට මේ ලෝකෙත් එක්ක සම්බන්ධකමක් එච්චරටම නැහැ. මේ ශක්‍ර දෙවියන්ගේ අඩු ගානේ ශෛලාසනේ උණු වෙන හින්දාවත් අපි දිහා බලනවා ඉතින් සරෙන්ට. එහෙනම් එහෙම හදලා තියෙන්නේ මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධකම ඇති කරන්නේ. ඒ කියන්නේ දැන් නැත්තම් දිව්‍ය සැප විඳින ඉන්නකොට මේ අනුන් දිහා බලන්න <laughs> වෙලාවක් එන්නේ අර එතන ඉන්න බැරි කරනවා සාසනය උණු කරලා. බ්‍රහ්ම ලෝකවල ධම්ම පිරිස කියලා දිනවා. සාමාන්‍යයෙන් බ්‍රහ්ම පිරිසක් එන්නේ නැහැ මේ බලන්න. ඒ විශේෂ අනුකම්පාව සහිත පිරිස් බලනවා. ඒ කියන්නේ අපි සාම්පති මහ බ්‍රහ්මයා සනන් කුමාර මහ බ්‍රහ්මයා, ගටි කර්ම බ්‍රහ්මයා වගේ බ්‍රහ්මයෝ නිතර මනුස්ස ලෝකෙ දිහා බලගෙන ඒ කියන්නේ අපි අපි පින් දෙනකොටත් කළගුණ සැලකීමක් වශයෙන් මතක් කරන්නේ ඒකයි. මොකද මේ විශේෂ අනුකම්පාව වැඩිම පුද්ගලයෙක් නිසා හිතලා බලන්නකෝ කොහොමද හිතෙන්නේ හතරවෙනි ධානයේ උපේක්ඛාව තියෙන පුද්ගලයෙක්. කරුණාවක් නැත්තම් කෙනෙක් දිහා බලනවා. උපේක්ඛාව වඩලා තියෙනවා නම් හතරවෙනි ධානයේ මට්ටමට එනකම්. ඒ උපේක්ඛාව කියලා කියන්නේ වෙන්න තියෙන දේ තියෙන හැටිටම තියෙන්න අරිනවා කියන එකයි. එතකොට මෙහෙට මොන වුණත් බලන්න. දැන් බුදුරජාන් වහන්සේ ওই ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණලා සත්‍යයන්ට අමා දොරක් වෙන්නේ ඇයි? මහා කරුණා සමාපත්තියෙන්. මේ සියලුම ඥාන මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙන්නේ කරුණා සමාපත්තිය දෙන හින්දා. නැත්තම් ඉතින් ඒවෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. දෙවියන්ට වැඩක් වෙන්නේ නැහැ. උන්වහන්සේ තනියෙන් ඉතින්. ඒ කියන්නේ රහතන් වහන්සේලා රහත් වුණ පමණට අනිමිස් දිහා බලන්නේ නැහැ. අදත් දිව්‍ය ලෝකයේ මේ බ්‍රහ්ම ලෝකවල කොච්චර රහතන් වහන්සේලාද? ඉතින් මේ කොච්චර ධර්ම හිංගයක් තියෙනවද? මනුස්ස ලෝකේ. ඉතින්ලා එහෙම බණක් කියන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා බණක් කියනවා අපි අහනම්. පෙක්කා කරුණාව අඩු හින්දා. හින්දා හරි ඒකාන්තයෙන්ම කියන්න අමාරුයි. අපිට එච්චර ඥාණය නැති හින්දා. එහෙනම් බය වෙන්න ඕනේ එහෙම කියන්නේ. කරුණාව අඩුයි කියලා කියන්න පුළුවන් කාටද? අනික කාමේ අපිට එළිය පේන හින්දා කියන්නත් පුළුවන්. එහෙම කියලා අපිට වැඩක් නැද්දන්නේ. මේ ඉන්න මිනිස්සුන්ට ඉතින් ඒ දැන් ඒ කරගෙන යන මිනිස්සු වෙලාව නෙමෙයි දන්නේත් නැහැ. ඒ වුණාට මේ ඒ මනුස්ස ලෝකෙ පිළිබඳව මේ දෙවියන්ගේ ආකල්පය මේ ත්‍රිපිටකේ තියෙන විදිය බැලුවාම අපිට තේරෙන්නේ මනුස්සයන්ගේ බලපෑම නැති තැන්වලදී දෙවියෝ බලනවා මිසක් මනුස්සයන්ගේ බලපෑම තියෙන තැන්වලදී දෙවියෝ බලන්නේ නැහැ කියලා තමයි කියන්නේ පොදු වශයෙන්. විශේෂම කාරණයක් හින්දා තමයි ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කාලෙත් ඔච්චර නරක වැඩ වෙලත් රේවතිය විතරයි පණ පිටින් ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. නරක මිනිස්සු ගොඩක් හිටියනේ. දේවදත්ත ජල පෙරළුවත් කිසිම දෙවියෙක් බුදුරජාන් වහන්සේ වටේට දෙවිවරු ඉන්නවනේ. එහෙම දෙවියෙක් නවත්තන්න හදලා නැහැ. මොකක් හරි කාරණයක්. 이르දියක් කියලා කියන්නේ අපි හිතන විදිහේ එළියක් යනවා වගේ එකක් නෙමෙයි ඒක. බුදුරන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ඒක. දේශනා කිරීමේ ප්‍රාතිහාර්යයක් කියලා. ඒ මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් මම දැන් ඔයගොල්ලෝ මේ බණනේ කියන්නේ. මොකද බුදුරජාන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයම පෙරම්පුරලා කෙරුවොත් බණ කියන එක. හිතන්න පුළුවන් කොච්චර වෙනසක් ඇද්ද කියලා. අපිට හිතන්නවත් බෑ. බුදුරජාන් වහන්සේ බණ කියනකොට කොයි වගේද කියලා. يعني එච්චර කාලයක් පෙරම්පුරලා කරලා තියෙන බණ කියන කොයි විදිහට බණ කියන්නේ නැද්දනේ? මොන උදාහරණ කියන්නේ නැද්ද මොන කරුණු කියන්නේ නැද්ද මොන වචන කියන්නේ නැද්ද මොන සොරයකින් කියන්නේ නැද්ද තිසරණ සරණ යනවා කියන එක මේ මම දන්න විදිහෙන් නම් පොඩි කාරණයක් නම් නෙමෙයි තිසරණ සරණ යනවා කියන එක හරියම ගැඹුරුයි තිසරණ ගිහිල්ලා කියන එකත් ලොකු හයියක් කොටිම කියනවා නම් බුදුන් සරණ යනවා කියලා කියන්නේ ලොකුම හයියක් ඒකයි අර මහා සමය සූත්‍රයේ එක සුද්ධාවාසවසි බ්‍රහ්මයෙක් කියලා කියන්නේ යේකේ බුද්ධං සරණං ගතාසේ යම් කිසි කෙනෙක් බුදුන් වහන්සේ සරණ ගියාද නතේ ගමිස්සන්ති අපාය භූමි ඔහු අපාය භූමියට යන්නේ පහාය මානුසං දේහං දේවකායම් පරිපූර්ණස මේ මනුස්ස කය අතාරියාම දෙවි පිරිස පුරවන කියලා කියන්නේ හරියට බුදුරජාන් වහන්සේ සරණ යන්න අමාරුයි මනුස්ස සූත්‍රයේ මේ නියපොත්තට අරන් කියලා තියෙන උදාහරණය ඒකයි මේ මිනිස්සු මේ නියපොත්ත උඩ තියෙන පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක් පොළොවත් එක සසඳනකොට තමයි ආයි දිව්‍ය ලෝකෙට යන්නේ. මොකද බුදුරජාන් වහන්සේ ධර්මය අමාරුයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිමත් සැක හිතනවා. මේ මෙතන ඉන්න පිරිසට උනත් සැක හිතනවා. මම කියන්නේ සෞර සම්පූර්ණයෙන්ම තිසරණ සරණ ගියා කියලා Tamanටම අවබෝධයක් කරලා සමාලකෙදි. එතකොට තමයි තේරෙන්නේ දැන් තාම තිසරණ සරණ ගියේ කියලා. එතකන් තේරෙන්නේ මම දැනුත් තිසරණ සරණ ගිහලා ගියේ. එතන ඒක යමාරුකම තියෙනවා. කියන්නේ මේකේ තියෙන්නේ දැන් සූත්‍රයක්වත් කියවුවහම තියෙන වෙනස තමයි මට දැන් සූත්‍ර තේරුණා කියලා හිතෙනවා. එනට සූත්‍රය දහසරයක් 20සරයක් බලනකොට තේරෙනවා දැන් තමයි මට ඒක තේරෙන්නේ කියලා. ඉතින් දැන් අර මුලදී වුන්ට වෙලා මොකද තුන්නේ? අපිට වෙලා තිබ්බේ හරිම අසරණ තත්ත්වයක්. තේරිලා කියලා හිතන් ඉන්නවා හැබැයි තේරිලා නැහැ. නේද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් හැමෝම ඕනම බෞද්ධයෙක් හිතන් ඉන්නේ අපිට තේසරණ තියෙනවා කියලා. ඕනම කියන අපි හිතමු මෙතන ඉන්න අය නෙමෙයි මම කියන්නේ මේ ලංකා පුරාම මේක ඕනම පොදු දෙයක් ඒක. එහෙම හිතනවා. අපිට බුද්ධ ආගම කලදක්වත් දන්නේ නැති කාලෙත් අපි බෞද්ධයෝ කියලා තමයි අපිට කිව්වේ. ඊට පස්සේ කාලයකට පස්සේ ඇවිල්ලා මේ තිසරණ අඳුර ගන්නකොට මේ පන්සල් රැකලත් සෑහන කාලයක් ගිය පස්සම තිසරණ කියන එක සරණ ගියා කියලා තේරෙනවා. මේ ත්‍රිපිටකය නිකන් අරගෙන මේ ත්‍රිපිටකය කොහෙන් අරගෙන බලුවා සැක හිතෙන්නේ නැත්තම් අන්න ධර්මරත්නේ සරණ ගිහිල්ලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මේ මේ සූත්‍රය කියනවා මේ බුදුරජාන් වහන්සේගේ මේ ඥාන බල වලින් ප්‍රමාණයක් මේ කියන්නේ කාය බල වලින් ප්‍රමාණය මේක නෙමෙයි. කාය බල වලින් ප්‍රමාණය කියන්නේ අත්කුල 10ක් තියෙනවා. කාලාවකංච ගංගෙය්‍ය පණ්ඩරං තඹ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චන්දත්මේ දස කියලා 10ක් තියෙනවා. ඒ යෝධ පුරුෂෝ 10 දෙනෙක්ගේ බලය කාලාවකංච ඇතෙකුට තියෙනවා. ඒ ගංගෙය කියන ඇටකොට කාලාවක 10ක බලයක ගංගෙය ඇටකොට තියෙනවා. ඒ වගේ 10 10 10 ගිහිල්ලා තමයි මේ අන්තිමට චන්දත්ත කියන ඇටකොට තියෙන බලය 10 ගුණයෙන් වැඩි වෙලා එන්නේ. ඒ චන්දත්ත ඇත්තු දහස් දෙනෙකුගේ බලය තථාගතයන් වහන්සේගේ පියවිකාය බලය. ඒ කියන්නේ මේ මේ නිකන් ඇඟේ තියෙන හයිය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතන විදිහට මේ කන්දක් වලත් උසල විසි කරන්න පුළුවන්. ඒක තමයි ලොකු බලයක් කියන්නේ මේ පර්වතයක් කන්දක් අරගෙන විසි කරන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ පුරලා දෙන පාරමිතාව හැටියට දෙයක් නෙමෙයි. ඒක ඇත්තට වැඩක්ම නෑ. ඒත් ඒත් මදි කියලා හිතෙනවා. හරියට පාරමිතාව පුරවගු හැටිය ඇහුවොත්. ඒ වුණාට ඕක කිව්වහම එතකොට කියන්නේ මේ ඇත්තු කාලාවකංච කියන ඇත්තු ප්‍රමාණයෙන් කියනවා නම් කෝටි 1000යි යෝධ පුරුෂ ප්‍රමාණයකින් කියනවා නම් කෝටි 10000යි කියලා කියන්නේ. මේ තථාගතයන් වහන්සේගේ පියවිකාය බලය. එතන බුදුරජාන් වහන්සේ කාලේ හිටපු සාමාන්‍ය අය තමයි පෙරම් පොරල කල්ප ලක්ෂයක් පෙරම් පොරපු ගොඩක් අයගේ බලය තිබිලා තියෙන්නේ 75 දෙනෙක්ගේ බල. එහෙම නැත්නම් ඔය අඟුලිමාල ආඳුරන්ට 77 දෙනෙක් වගේ බල තිබුණා කියලා කියනවා. විශාකාවට එමත් තාක බල තිබුණා. ජීවක පඬිතුමාට ඒ වගේ 75 7 ඒ වගේ තමයි තිබිලා තියෙන්නේ. නැතු මේ කෝටි 1000ක් කියන එක කිට්ටු වෙන්නේ නැහැ නේද? බුදුරජාණන් ඒකයි දැන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාය බලය මේ මේ ඥාන බලය. මේ ඥාන බලෙන් ප්‍රමාණයක් මේ කිව්වේ. කියලා කියන්නේ. එතකොට දැන් ඒ කාය බලය කිව්වහම කාටද හරියටම විශ්වාස කරන්න පුළුවන්? පොඩ්ඩක් හරි සැක හිතනවා ඔච්චරම කිව්වට නැතුව ඇති ඒ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ කියන එක. ඒක හැබැයි හරියටම තේරෙනවා මේ උන්වහන්සේ පෙරම්පුරක හැටි හරියට ඇහුවොත් අපි අහලා තියෙන ටිකයි මේ ධර්මය ඉගෙන ගන්න එකේ වාසියක් තමයි මේ සැක දුරු වෙනවා. මාර්ගය පැහැදිලි වෙනවා. තියෙන කෙලෙස් නැති වෙනවා. තමන්ගේ කුසල් ටික ටික ඉස්මතු වෙලා උඩට එනවා. ඉතින් මේ ධර්මයේ තියෙන මේ නිවනට යොමු කරන ශක්තිය නියානික කියලා කියන්නේ. එනේ නිවනට තල්ලු කරන මේ ධර්මය. නිවනට අදිනවා. ඒ ධර්මයේ තියෙන බලය තමයි ඒක. ඒ බුදුරජාන් වහන්සේගේ වචන තියෙන ශක්තිය. මම මේ පාලිය කිව්වෙත් ඒකයි. මේක සිංහලෙන් කියවනම් මේ තරම් මං හිතන්නේ මට නම් පාලි තේරෙනවා වෙනස්. සිංහල තේරෙනට වැඩි. ඒක දැන් ආසබන් තානම් පටිජානාති කියන එකයි ශ්‍රේෂ්ඨ ස්ථානෙට පැමුණා කියන එකයි මට ආකාර දෙකකට තේරෙන්නේ. මට ඒගොල්ලන්ට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ මොකද ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමුණා කියන එක අපේ වෙන උදාහරණවල අපි අහලා තියෙනවා ඒක. මෙයා ශ්‍රේෂ්ඨයි. මෙයා ශ්‍රේෂ්ඨයි කියලා අපි ශ්‍රේෂ්ඨ නැති පුද්ගලයන්ට ඒක ඇඟිලි දික් කරලා කියනවා. ඒ හින්දා මේ ශ්‍රේෂ්ඨ කියන එක අපි දන්නව අඩුයි. නිකන් වෙන කෙනෙකුට සමාන ගතියකට නිකන් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා සමහරු කියලා කියලා කියන්නේ ඒකින් බෑද. ධම්මේ පුඤ්ඤං ආසවද්ධා වහම්මෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා මුච්ඡතු ඉදම්මේ කුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා මුච්ඡතු යන්න පින් අනුමෝදන් කරන්නේ ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්තරක්කන්තු ශාසනං ආධාසත්තා දුම්මච්ඡා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං මනෝදිත්වා චිරන්තරක්කන්තු දේශනං ආධාසත්තා දුම්මච්ඡා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං මනෝදිත්වා චිරං රතන්තු මං පරං ඥාතිකට මම ගොඩක් ගන්නවා ධම්මේ ඥාති නම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිලාන්තු ඥාතයෝ සාදු සාදු සාදු